අපි ගිය පාර අවසානයේ ගිය සමානි අපි කතා කළ වේදනාව ගැන. ඒතර වේදනාවේ নানা අවස්ථාවල් පෙන්වනවා. ඒ নানা අවස්ථාවල් වලින් කොංගම මතු කරලා පෙන්වන්නේ මොකද්ද? සෑම උත්සාහයක්ම හැම ක්‍රියාවක්ම හැම උනන්දුවක්ම හැම සකස් කිරීමක්ම සෑම එකක්ම මේ වේදනාව පදනම් කරගෙනයි පවතින්නේ ඇති කරගන්නේ ඉදිරිපත් කරන්නේ කියන මේ හැඟීම තමයි ඒ සියල්ල දුකින් පෙන්නේ. ඒක මේ වේදනාව නිෂ්පාදනය වෙන්නේ. නැත්නම් අවදි කරන ක්‍රියාවට දමන මූල හේතුවක් තමයි මේ කාමය කියලා ඉතිරිපත් කරන්නේ. ඒකට කාමය කියලා කිව්වේ කාන්දම් ශක්තියට මේ කාමයේ තියෙන ශක්තියෙන් මේ වේදනාවත් එක්ක තියෙන සම්බදකම මොකක්ද කිව්වොත් විවිධ ආකාරවල වේදනා හදන්නේ කාමයේ. ඒ වගේම ඒ වේදනා නැවත ලබන තැනට නැවත ලැබෙන තැනට යම් කිසි තන්පත් වීම සිදු වෙන්නේ කරන්නේ කෙරෙන්නේ ඒ කාමයේ. ඒ වගේම වින්දනයයි වේදනාවයි කියන නමක් ඇති කිරීමට මූලික උදව්ව අවදි කෙනෙක් කාමයේ. එතකොට අපි පැත්ත කතා කරනකොට කාමයේ තමයි රත්වීමක් මත කරන්නේ. ඒක කාම්බම නිසා රත්වීමක් මත වෙලා ඒ රත්වීම උසුලන්න බැරිකම උසුලන්න පුළුවන්කම කියන මේ වර්ග දෙකකට බෙදලා බෙදෙනවා. බෙදලා ඒකෙන් යම් කිසි හැඟීමක් ලබා දෙනවා ඒක අයිස්කාරයක් නැත්නම් ඒ විවිධ බුද්ධලයන්. එතකොට අපි ගියපාර මතක් කළා ලෝතර බුද්ධත්වය දක්වා අරමුණු නැත්නම් කුරුමානුවට වැටෙන්නේ වේදනාව පදනම් කරගෙනයි. ඒ මොකද්ද? ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක ආදී වශයෙන්. සෑම ඉවසන්න බැරි කරුණක් සිද්ධියක්ම මේ වේදනාව තුලින් මතු කරන්නේ. ඒකේ වේදනාවේ තියෙන කටුකත්වය ධර්මකම භයානකත්වය තේරුම් ගත්ත නැනවතුන් මේක අවසන් කරන්න ඕනේ මේක යන්තම් හරි සියාගත්තොත් මේකෙන් කිසිම යහපතක් සිද්ධ වෙන්නේ නැහැ විඳවීම පමණයි කියන හැඟීම. ගත්ත උත්තරය ඒකෙන් නිදහස් වෙන්නේ. යම් කිසි උපක්‍රම යොදමු ආපු එකේ ප්‍රතිඵලයක් තමයි සම්මා සම්බුද්ධ කියන උත්තම වික්‍රෝ පහළ වුණේ මේ කියන අයිතිවාසිකම් නැතිවීමේ මාර්ගය පෑදුනේ. ඒකට සෑම එකටම බලපාන මේ වේදනාව ගැන අහන මේ <clears throat> විශාක පාසකුන් නැහැ උත්තර දුන්නා අර අංශය ධර්ම ගැන මේ අංශය කතාවෙන් අපි ගිය පාර කියපු විස්තරයෙන් මේ කොටස අපි මේ ඊළඟ තීරයකට සම්බන්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ මොකද අනුශය කොටස කොටස කියවම අපේ ජීවිතය ඇතුලේ নানা ආකාරවල වින්දන අඩුවරි කිරීමට වර්ධනය කිරීමට තන්පත් වීමට හේතුන් උපකාරවන මූල ධර්ම හතක් අනුශය ධර්ම කියලා තියෙනවා. ඒකට මේ අනුශය ධර්ම ගැන ගියපාර අපි කතා කරලා ඒ ප්‍රශ්නේ ඉදිරිපත් වුණේ ඔය සුඛ දුක්ඛ උපේක්ඛා කියන මේ වේදනා තුන එක මිශ්‍ර වෙන අංශය ධර්ම මොනවාද කියලා ඇහෙනවා. ඒකයි සුඛය එක්ක රාගය මිශ්‍රනේ. ඒ රාගය ඒ සුඛය එක්ක මිශ්‍ර වෙනවා කිව්වේ ඒ සුඛ ස්වરૂපය කියන්නේ අමුතු වින්දනයක් නෙමෙයි වින්දනයේ අදුකම්. ඔරොත්තු ජන මට්ටමට උසුලන්න පුළුවන් ප්‍රමාණයේ උසුලන්න පුළුවන් ප්‍රමාණයේ වින්දනයේ කුයිනි සුඛය කියලා කතා කරනවා. ඒක වේදනාවතරින් පුර එකක් නෙවෙයි. නමුත් විඳගෙන ඉන්න පුළුවන් නිසා දුක්ඛය අපර සුඛය හොඳයි කිව්වා. උහුලන්න බැරි මට්ටමේ උහුවන්න පුළුවන් නම් මට්ටමට ආපුවම ඒක හොඳයි කියලා නිකම්ම අනිවාර්යෙන් කියන්න සිද්ධ වෙනවා. මේ தත්ත්වයට එක්ක රාගය බලපාන්නේ මොකද? ඒ රාගය කියන්නේ අපේක්ෂාවක් මේ රංගවා ගැනීම අපේක්ෂාවක් ඇතුළ ඒ පිළිබඳ යොමු වින්දනය දිග්ගස්ස ගන්න නැත්නම් මේ අයිතිවාසිකම ඉදිරියට ගෙන යාමට ගෙන යාමට දරන්නා වූ උත්සාහයක ස්වરૂපයේ කුයි රාගයේ තී. ඒකට බැඳෙන ගතියක් තියෙනවා. මොකක්ද එතන කරන්නේ? මෙහෙමනම් හොඳයි කියලා පිළිගන්න. එච්චර. මෙන්න මේ වේදනාව නම් හොඳයි. ඒ හොඳයි කියන්නේ දැන් ලැබෙන කොහොමද කියන්නේ ඉදිරියට තිබුණොත් හොඳයි කියන්නේ. දැන් හොඳ තමයි. නමුත් මේක ඉදිරියට තිබුණත් හොඳයි කියලා යමක් යම් අවස්ථාවක හිතුවොත් ඒකට තමයි රාගය කියන්නේ. ඒකට රාගයේ ලෝභයේ තියෙන වෙනස මොකක්ද? ඒ ඉදිරියට තිබුණත් හොඳයි කියලා ඒ තීරණය නොතිනව රාගයේදී ලෝභයේ සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ ඉසේ පවත්තා ගැනීමට අයිතිවාසිකම ලබා ගැනීම සඳහා යෙදී යුතු උපක්‍රම ක්‍රම මේ මේක ආකාරයේ ප්‍රයෝග එයා ඉවලා යදුන් ඒ බලාපොරොත්තු තමා සතු කර ගැනීමට ලබා ගැනීමට ඔහු සාධාරණ අවස්ථාවක් ඒක රාගයට වැඩි මේ தත්ය ඒක මම විස්තර කළේ රාග ලෝභ දෙක අනුවාගෙන අප්‍රයෝජන නිසා එතකොට ඒ සුඛ වේදනාවත් එක්කයි. ඒකට මේ කිසිම දෝෂය මොකද්ද? මේ කියන්නේ ඇයි මෙහෙම මේ දැන් විපරම් කරන්නේ හේතු? මේ රාග ගතිය. ඉෂා වෙන්නේ මොකද්ද? අර ක්‍රෝණංග ක්‍රෝණංග ගතිය, කාම ගතිය. ආමාරි කාමෙන් කොයි වටින් දැන් ඒ කාමම් ගතිය රඳවා තැබීමට තරම් උවමනා කරන සහය වෙන්නේ උෂ්ණ මට්ටම උෂ්ණ මට්ටම උෂ්ණ අවශ්‍ය ප්‍රමාණයේ මට්ටම මේ රාග සිතුවිල්ලෙන් නැදෙන. එතකොට වෙන්නේ මොකද්ද? ඉදිරියට මේ මේ ඉන්දන ලැබීමේ සුදුස්සා බවට පත්කිරීමට මේ සම්පත්‍ය යෝනි සකස් වීම හේතුවයි. ඒකට දැන් ලෝතර බුදුරේ අන්තිම නිගමනය දුන්නේ පැවැත්ම තියෙන එක ජීවිතයේ පැවැත්ම තියෙන එක. රඳවන්නේ මේ තේජෝ ධාතුව පදනම් කරගෙන. තේජෝ ධාතුව තමයි දුකී කියන්නේ. දැන් තේජෝ ධාතුව නැති කරන්න නම් සම්පූර්ණ නැතුව නැති කුද්දලයා නැහැ. ඒක නිසා ඒ සත්‍යයට නිතුරු සම්සෙන්ද බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ඒක සිදුවෙන්නේ නැහැ. අර සම්පූර්ණ මේ මුලා ධන අවස්ථාව එනතුරු එයා ඒකට කටයුතු කරේ කිරීම කල යුතුයි කියන හැටින් බුදුහාමුදුරු කියන්නේ. ඒක ඒ උන්වහන්සේම කියලා නිකන් කියන ඒක කාරණා ඔක්කොම කරනවා මේ දේශනා තුලින්. ඒකට මේ දේශ මේ මෙතෙන්දි කියන්නේ මොකද්ද? රාගයෙන් අර අ ඉන්ද්‍රිය මතකන්නේ තේජස් වර්ධනය කරන රඟවන ජීවකම් අර කාම ධාතුව කාන්දම් ශක්තිය. ඒකෙන් වර්ධනය. ඒ මොකද ඒක වර්ධනය කරන්න ඕන ප්‍රමාණය අංශකයට තමයි වරාජය වෙන්නේ. එතකොට මේ මත්තමේ සිට යම් තාක් වැඩ කරන්නේ තාත්මා සති සංසාරේ නැත්තම් අනාගතේ දුක් විඳ සුදුසා වීමයි ආකාරය. එතකොට ඒ සුඛය එක්ක බවතින සත්‍යය ඒකයි. ඊළඟට දුක්ඛය එක්ක පටිඝාමිෂය වැඩ කරන්නයි කියුවා. දුක්ඛය එක්ක පටිඝාමිෂය වැඩ කරනවා. ඒ කියන්නේ ඒක කාටත් ඇටේ වැටෙන එක අපේ උහුලන්න බැරි වේදනාවක් ආව හැටි ඒකට අපි විරුද්ධ වෙනවා. ඒකයි පටිඝය කියලා කිව්වේ. ඒත් අපි ඒකෙදි අර කිව් සිද්ධියම අර අර කාම ධාතුවේ ප්‍රමාණ ඉක්මවලා වර්ධනය වීම සිද්ධ වෙනවා. ඉතින් මම මේ ගියපාර කර්ම දේශනා සම්පින්දනයක් අරගෙන මේ අදර කියන එකට බහින්දයි හදන්නේ. එතකොට උපේක්ඛා වේදනාවේ උපේක්ඛා මධ්‍යස්ථ වේදනාවේ අවසිනා අනුශේ ධර්මය අවිද්‍යාවයි කියන්නේ. අවිද්‍යාවයි කියලා කිව්වේ ඒ අවස්ථාව ඒ උපේක්ඛා බවට වේදනාව තමන්ගේ සුඛ දුක්ඛ නොදැනෙන මට්ටමට ආවම ඒ මට්ටමේ සිට පවතිනවා පවතින ඉන්ද්‍රිය පවතින தත්ත්වයේ සිටපත් වෙනවා මෙතන අවිද්‍යාවයි කියලා වෙන්නේ මොකද්ද? ඒ අවස්ථාවේ ඒක සම්පූර්ණයෙන්ම අස්කිරීම. එසේ නැත්නම් අර වින්දන මට්ටම බස්සව ගන්න විද්‍යාත්මකව ඊට විසි උපක්‍රම යොදන තුරු ඒක බහින්නේ නැහැ. ඒකට උවමනා කරන උපක්‍රමයේ නෝදන තුරු අර චිත්ත මට්ටමේ පවතින කාම කාම ශක්තිය ඒ ආකාරයෙන් පවතිනවා. අන්න ඒක අපි ගිය පාර කියපු විස්තරේ. ඒක දැන් අපිට පෙන්වන්නේ මොකද්ද? අදින් කියන්නේ මේ කියන රාගය මේ රාගය, අටිගය ඒ වගේම අවිද්‍යාව. ආදී මේ කී මේ තීම මේ කියන අනුශය ධර්ම ජීවිතයේ ඇතුලේ නැත්තම් සිටිවිලි ASCII අයින් වෙන තුරු නෑට බෑ දුකෙන් අයින් වෙ බුද්ධියේ දුක් නිවාගත්ත බුද්ධිලෙක් බවට තීරණයක් ගන්න හෝ එයා සංසෙන් දෝ පුළුවන් කමක් නෑ ඒක නිසා මේවා නිවන මේවා නිති කරන උපක්‍රමයක් ඒක අස්යෙන් සකස් වෙනවා. ඒක අස්යෙන්මයි ඒක නිති කරන උපක්‍රමයේ සකස් වීම. ඒක අස්යෙන් නිති මොකෙන්ද? දැන් අපි රාගයක් ගැන කතා කරා. රාගය නිවීමට ඒ රාගයට සම්බන්ධකම් පවතින ක්‍රියාස්වරූපය ඒකත් එක්ක ගැටෙන්නේ නැත්නම් ඒක නැති කරන්න මකන්න පුළුවන් ක්‍රියාස්වරූප ඒකත් එක්කම නතු. එතකොට ඒකට අ මෙතන ධම්මදින්නේ ඉන්නවන්සේ මේ ප්‍රශ්නය ඉදිරිපත් කරපුවා. මොකද්ද ප්‍රශ්නය? මේ කාම රාගය නවතින්නේ නැත්නම් ඊට විරුද්ධ ධර්මය. ඒක නිදහෙලීමට සමත් ධර්ම ස්වરૂපය සංවිධානය කිරීම කොයි ආකාරයෙන් කළ යුතුද? එවිට ක්ලීන්ම දීපත් කරනවා. ප්‍රථම ධ්‍යානයේ සංලගුණ ඇති. ඒ ප්‍රථම ධ්‍යානයේ පවතිනා වූ පැවතුම් ආකාරයේ සිටිහි වැඩ කරන හැටි නිසා රාගය බහිනවාද රාගය වැඩ කරන්නේ නැතුනවා. රාගය නම් වැඩ කරන්නේ නැතුව පාවිච්චයට දෙන්නේ නැහැ කියන්නේ. එතකොට ඒ කියන ප්‍රථම ඥාන ස්වરૂපේ ගැන අපි දැන් කතා කළොත් න්‍යායට හිතෙන්න පුළුවන් කොහෙද අතු ඥානයේ සම්බන්ධින් දැන් වාදයක් තියෙන්නේ මේ රාජකාරී කොටේ මේ ඒක අපිට කරන්න පුළුවන් එකක් නෙවෙයි ඉතින් අපෝ වගේ වෙනත් ඉතින් වාසනාවන්ත බුද්ධ වෙන කරන්න පුළුවන් කිසි ඔය කතා කරන්නේ ඕක අපිට සම්බන්ධ නැහැ කියන්නේ. නෑ එහෙම එකක්. මේ හැම එකම ඒකෙන් ගියේ ප්‍රයෝජනෙ ගැනීමට බුදුහාමුදුරන්ගේ විග්‍රහය හොඳට ඉඩකට දෙන්නු. හැබැයි මහාලුක පොහොසතෙක් වගේ ආදායම් අඩු පුජ්‍යලයකට දුක්පත් මට්ටමින් ඉන්නකොට ආහාර ගන්න බෑ වැඩ කරන්න බෑ. නමුත් ඒ මට්ටමට වැරුණා. යනක මට්ටමේ හැටියට ජීවන මාර්ගය ගෙනියන්න පුළුවන් යාර මේ මට්ටමේ. ඒකට ලෑ ඒක ලෑස්තිම මේ ආකාරය. හැබැයි දෙන්නම කරන්නේ මොකද්ද? අරයා කොයිතරම් විස්තරම් දෙනු දවසේ ආහාර ආදී දේවල් ගත්තා ඒ කරන්නේ ජීවත් වෙන එකයි. අරයා අර දුප්පත්තාවෙන් කරත් එයා කරන්නේ ජීවත් වෙන එක. ඒක අර ආශෝ පුරුෂත් වෙන එකක් නෑ. නමුත් මේ ධර්මයේ එක්ක අපේ ජීවිත සම්බන්ධ කිරීමට අපේ ජීවන පසුබිම් ගතිය. ඒකයි විශේෂයෙන්ම ජීවිතයේ ප්‍රයෝජනවත් තත්ත්වර ගැනීමන කියන එකම මඟ. එතකොට මේක අත්හැරීමට ප්‍රථම අධ්‍යයනයේ කියන්නේ මොකද්ද? විවිච්ඡේව අකුසලේ විවිච්ඡේව කාමෝ විවිච්ඡේව අකුසලේ ධම්මේ සවිතක්කම් සවිචාරං කියලා ඔන්න ලකුණු ටිකක් තියෙනවා මේ චිත්ත ගත්තේ. මේ කිව්වේ මොකක්ද? ඔය පාලි શબ્දයක්. ඕකෙන් කියන්නේ විවිච්ඡය අකුසලේ. අකුසලේ කියන්නේ අකුසලෙන් නිවිච්ච තත්ත්වය. අකුසලෙන් නිවිච්ච තත්ත්වය. තමයි වෙන සිතේ සංවිධානය වෙනවා නම් මේ ඒ අකුසලෙන් නිදෙන්නේ කියලා කිව්වේ සතුන් මැරීම වරකම් කිරීම ආදී අදල් වශයෙන් පෙන්වන ඒවයි අපි මේකට ගණන් වශයෙන් ගන්නෙ. ලකුණු වැඩි. මොකද අකුසලයේ කියලා කිව්වේ හොඳ නැහැ කියන එක. කුසලයේ කියලා කිව්වේ හොඳයි කියන එක. එතකොට අකුසලය කුසලයේ කියන එක අපේ සිත්වල හොඳ නරක විවරණයට ඇතුළත් වෙන එක. ඒක දැන් මෙතන මේ අංශාරයෙන් අපි අදසලේ තෝරනකොට යම් අවස්ථාවක Tamange සිතට රිදුම්දෙන සුවෙන් හෝ ඔරොත්තු නැදේ. යාපිකින් කෙනෙක් ටිකක් හනින්න. එයාගේ ගමන ගැන අපි උදාහරණයක් දෙන්න. ඒ ගමන ගැන ප්‍රයත්නයේ අකමැත්තක් අකමැත්තේ කියලා කියන්නේ ඊ ගමන මෙහෙට වරුදු දෙන්නේ දැන් යාට ඒක හොඳින් හොඳින් නැති එකක් ගමන නෙවෙයි යාට හොඳ නැති ගමන නෙවෙයි ගමන නිසා තමන්ගේ සංකාරය ඇති වෙච්ච නින්දන ස්වરૂපයයි යාට හොඳ නැති ඒක නැත්නම් අර විදිහ දුරුල ගාවියක් නැත් ප්‍රශ්නෙන්න. එතකොට ඒ මොකද එයාගේ ගමන නැද විදුමක් වුනේ. අනන්ත අප්‍රමාණ අවස්ථාවල ආඥාදායකේ ආදායකත්වයක් වගේ පාවිච්චි කරමින් යන්නේ. ඉතමි. එයා මේ තාඩෝන් විදිහේ ලෝක සියල්ලම දිවිසි කියන නිගමනය මත තිබිච්ච නිසා. Taman හිත අර වෙලාවේ ආට ඕන තාක් සමිද්දාලේ ගොඩියට අන්න හිතේ ගැටණයක් ඇති වෙනවා. එතකොට ඒකට හිඳුමක්. ඒක නැතුව ඒක දිහා බලන්න. එයාට පුළුවන් නම් අන්න අකුසලෙන් අයිම අවස්ථාව. අකුසලී කියලා කියේ තමයි හිඳුම් දෙන මොන එක හොවේ. සමාධි සිතට හිඳුමක් දෙනවනේ ඒක අකුසලයි. තොන් දැන් ඔකට අපාය යන්නේ අපායේ ප්‍රශ්න නෙමෙයි මෙතන තියෙන්නේ. සංසාරේ යමෙක් ඉන්නවා නම් අපාය යන වෙලාව දිහා. ඒ වගේ දැන් අපි ඉන්නේ අපාය නෙමෙයි. දැන් ඉන්නේ මිනිස්සුනේ. නමුත් අපිට කියන්නේ කියලා සැපෙන්නේ නැහැ. කොහොමද සැපද? අනේ ඉතින් මොනවද ඔය ආච්චින්නගේ ඒකට පිළිතුරක් දෙන්නේ නැහැ. ඔව් කියන්නේ. ඒ මොකද? මේ දුකින් කියන එක නානා තාරාතිරංගුන් එක එක ආකාරවලින් ලැබෙන තන්තිම තිබෙනවා මෙහෙත් අපි සැප නෙවෙයි. මේක වුණා කරන්නේ ඉන්න ජනකතනව සැපින් ඉන්න. අපි පුංචි දුකින් දැක්කයි ලොකු දුකින් දැක්කයි විඳින්න දුකයි. ඒ දුක නිදිමත අපි දැනගන්න ඕන දුකේ කියන මානසික පීඩනයක්. ඒ මානසික පීඩනය හදන්නේ සිිතේ රත් වීම. ඒ රත් වීම බලාපොරොත්තුවක් හෝ බැඳියක් විරුද්ධයි. එකයි සකස් ඒක නිසා යම් කිසි ඕනකමක් ආවම එතන තියෙනවා. අර ඕනකමක් කරතියි. යා ඒ අනුවිදෙන් නෙවෙයි මට ඕන විදිහට යන්න ඕන අනිතන මම සතුටුයි. උන්නය විච්ඡේව අකුසලයේ කියලා කිව්වේ ඔවැනි දේවල් වලින් යාගේ හිත බේරගත්තොත්. බේරගන්නේ කොහොමද? සාධාරණව යුක්ති සංගතව හිතන්න ඕනේ. මට ඕන විදිහට මේ මිනිස්යාට යන්න බෑ. ඒ මිනිස්යා යයිතුවාසිකම වෙන එකක්, මගේ යයිතුවාසිකම වෙන එකක්. ඒක නිසා ඒක සාධාරණ නොවන නිසායි මට මේ මම සාධාරණ හිතන්නේ. මොකද සාධාරණ? ලෝකයේ හැම එකක්ම ඒ ඒ පුද්ගලයාට සීමා සහිතයි වාසිකම. ඒක ඒ අය පාවිච්චි කරනවා ඇති. ඒවා හදාගන්නවත් සංවිධානය කරන්නවත් එයා උත්පත්ති කරන්නවත් මුකුත් මතයි කියන්නේ. එහෙම කළත් නෑ මම. නිසා එයාගේ වගේ එයා බලාගනි මගේ වගේ මම බලාගන්නවා කියලා හිතපු හැටි. මොකද දෙන්නේ? ඉතින් සිද්ධුනේ බුදුහාමුදුරු දෙන්නු දානේ. දානේ කිය මොකද්ද? දානේ කියන්නේ දුක් නිවීමට තියෙන හේතුවක්. මේ අස්කිරිය. ඉතින් ඒක එක එක ආකාරවලින් ඕක තමයි ජීවිතයට පුරුදු කිරීම සඳහා එයා පාවිච්චි කරනවා. ප්‍රශ්නී විඥානයේ ඔක්කොම කරන ගද්ද අර බුද්ධියමද තියෙන ශක්තිය බුදහලාගෙන නැති කරන්න අර උපක්‍රමශීලී වැඩ කරන වෙලාව ඒ ආකාරව වැඩ කරනවා. උපේකේ සම්පූර්ණ සම්පින්දන දේයක තමාට බුද්ධෙන ශක්තියයි මේ හේතු අංගන්නේ. එන ධර්ම සිද්ධ වෙනවා මොකද? ඔහුගේ අහිතේ උට බාර දුන්නා. ඒක හවුනක් ගන්න අපි නෑ. දැන් හැම වෙලේම Tamanගේ தත්ය ඒ ආකාරයෙන් පාවිච්චි කරන අතර තවත් මේක අප්‍රමාදයේ ලෙක්ක යාගේ හවුන් දෙදුනත්තම ආයතන කරන. ඒ හවුන් බලාපොරොත්තුයි කියන මලබලකට තාදු පීඩා. ඔන්නෝකයි මේක. ඒක දැන් මෙතන අර දැන් අපි කතා කරන්නේ මොකක්ද නේද? ධ්‍යානයක් ගැන. ධ්‍යානයේ කියන්නේ අපි මහා ලොකු වර්ධිතන එකක්. නමුත් දැන් ඔය එන්නේ කොතනද? ඒ විදියට සිත හදාගත්ත මොහොතේ ඒ සිතිවිලි අ පරම්පරාවේ හැබැයි මොකද්ද? අර ධ්‍යාන ලක්ෂණයත් අර සිතේ ඇති ඒ අවස්ථාවේ එක පොඩ්ඩක් කඳුලක් වගේ රුපියල් අයිතිවාසිකම් කියාගේ හැදුවේ. ඔය ඔය කොටස. එතකොට විවිච්චි අකුසලයේ කාමයේ විවිච්චි අකුසලයේ ලම්මේ. තව කියනවා අර තමන්ගේ සිට ඇතිවෙන ඒ කාම නාන ආකාරක හැඟීම් නිකන් වෙනකොට තියෙනකොට එන්නේ ඒ යම් යම් දැරීම් ස්වરૂප අපට ඇති වෙනවා ඒවා වලින් අනන්ත පීඩන එයාට ලබා ලබා දෙන්නේ මොනවද මෙහෙම වුණොත් හොඳයි අර වැත්තන් හොඳයි මේකේක කවුරුත් ගැන නෙවෙයි මෙයා ළඟ තියෙන අර කාමක කියන්නේ ආකර්ෂණය බලපෑම නිසා ඒ ආකර්ෂණය වැඩ කරන එක එක ප්‍රමාණවල හැටියට එක එක දේවල් එයාගේ මතක් කරලා දෙනවා එයාට ඒ මතක් කළ දෙනවා එක්ක එයාගේ සිත වැඩ කරන්නේ නැහැනේ. ඒක හම්බ කරගන්න බැරි වුණානේ, හොයාගන්න බැරි වුණානේ. ඒක ලබන්නේ පුළුවන් වෙයි දැන් ආදී වශයෙන් নানা ආකාරයේ තීරු දෙමින් එයා කරගන්න ඕනනම් එතන ත්‍රිදේ ගන්න එක. එතකොට මේ සමාජ සංකාමයේ පවතින අර ධර්ම ශක්තියක බලපෑම තමයි ඒ නිරන්තරයෙන්ම ඒ නානාකාරවල වෙනකම් සිතේ මතු කරන එකයි. එතකොට ඕක නැති සිතක් ඇත්තේ නැති ඒක ඇත්ත. නමුත් කාට තිබුණා විඳින්නේ දුකක් නිසා හැකි තාක් දුරට උත්සාහයෙන් ඕක නැති කර ගැනීමට මඟ පාදා ගැනීමටයි මේ දෙන්නේ. ඒ ධර්ම ස්වરૂපේ කාම ධර්ම ස්වરૂපය සමහරවිට సంతානයේ පවතින බව අර ලකුණු වලින් බලා ගන්න පුළුවන් මොනවාද ලකුණු? එක එක දේවල් ඕනකම් දෙන්නේ. ඒ සමහරව ප්‍රත්‍යක්ෂ එක කියන්න බැරි ස්වરૂපයක් තියෙනවා. කියන්න පුළුවන්වත් තියෙනවා. ඒ ඕනකම් එක්ක එයා සිතුවිලි ගමන් කරන අතර එයා පෙළෙන්නේ මොකෙන්ද? ඒ නැති කමින් පෙළෙනවා. ඒ නැති කමින් පෙළීම අර ඕනකම් උඩ නැති වෙන එක. නැතිකම කියන්නේ ඕනකම් මත සංවිධාන වෙන එක්තරා මේ අයිතිවාසිකම්. ඕනකම නැත්තම් නැතිකමක් නියෙකුට නැහැ. ඕනකමයි නැති කියලා කිව්වේ. ඒක දැන් මෙතන දෙන්නනවා ඒ නැතිකමින් පීඩා මුදීම මතකලිය ඕනකම නිසා. එතකොට ඕනකම සංවිධානයේ ඒ ඕනකම් සකස් කරගෙන ශක්තිය තමයි ජීවිතයදී තියෙන නිසා. ඒ ශක්තිය තමයි ඔය අංශය වශයෙන් කියන්නේ. ඒකට ඒවා බුදුහෙලීමට අර කිව් ආකාරයෙන් ලෝකේ බාහිර සිද්ධීන් පිළිබඳ සියලු අයිතිවාසිකම් එක්ක තමගේ තීරණය අපුල්ලන්නේ නැතුව ඒ ආකාරයෙන් සිදුවීම තමන්ට වැඩක් නොවේ කියන තීරණය කරන්නේ එයින් අයින් වීම අර ස්වභාවයෙන් තමයි සංකාණී පවතින ධර්මයේ බලපෑමෙන් ඇති වෙන පීඩනය නවත්තා ගැනීමට ඒ වර්තමානයේ දන්නේ කියන හැටියෙන් ජීවත් මම සතුටු වුණා මට මේවා එක්ක සිට එන්නේ මගේ ජීවිතයේ අර කියන දුක්ඛ ධර්ම එක්ක පටලැවිලා යන මුන්දලියල මණ්ඩේ සිද්ධ වෙනවා. ඒක නිසා ඒ නැති දේ ගැන සිටීම නෙමෙයි සීල දෙයක ජීවත් වීම ජීවත් වීම රාසිදී සපයා ගැනීම සඳහා උත්සාහ කිරීමත් ඒ උත්සාහයට අනුව ලැබෙනින් සතුටු වීමත් හැර අහවල් එක මේ ආදී දේවල් එක්ක සිත පැටලෙන්නේ වෙන්නේ මම ඒ අවස්ථාවේ දුක් වීමත් අනාගතයේ දුක් වීමට උවමනා කරන ශක්තිය සනිදාන. එතකොට මේක ඔය කියන කරුණු දෙක ඔය කියන කරුණු දෙක යම් කිසි කෙනෙකුගේ సంతානෙන් ඉවත් කළා. සවිතක්කං සවිතාරං විවේකදං පීති සුඛං පඨමඥාන උපසම්පද විහෙරති කිය මුද ඒක ඇත්තට පියාගෙන කාටාරෙ හිට වෙලා කරන එකක් වශයෙන් නෙමෙයි පෙන්වන්නේ මේකෙන් අර දෙක තමන්ගේ సంతානෙන් අයින් වෙනකොට ඒ තමන්ගේ సంతානෙන් අයින් වෙනකොට අර මොනට තමන්ගේ සිතවතීම අර මොනේ පැවතීම නිසා විවිධකම් තේජසුක විවිධකම් තේජසුකම් කියේ හොඳ නිදහස් අයිතියක් සිතට ලැබෙනවා ඒ මොකද කිසි වගකීමක් බාර ගන්නෑ අර මිනිහගේ ගමන් විලාසෙ සංවිධානය කරන්න බාරගත්තත් නෑ ඒ වාරේ යාර බාර දුන්න මම ඕක කරන්නේ. ඉෂිතය තුලින් වෙන ඕනකම් ඉෂ්ට කරන්නේ. ආවල් කරන ආවල් කරගන්න නෑ නෑ ඒක කරන්න. පුළුවන් ජීවත් වෙනවා ඒ ලැබෙන ලැබෙන හැටි මේ කාල සීමාව මගේ ජීවිත කාලේ ගත කරන එක ඇත්ත කියලා හිතපු හැටි විවේකද. විවේකයෙන් සෑහෙන විවේකයක් ඒ සිතට ඇති වෙනවා. මේ විවේකී කියන්නේ වගකීමක් නැතුව ඉන්න කාලේ. මේ වැඩකම් කියන්නේ වගකීමක් සම්පූර්ණත්වයක් කරන්නේ. විවේකී කියන්නේ වගකීමක් නැති. එතකොට දැන් වගකීම් දෙකක් නේද අනිවාර්යයෙන්ම තේ සිත්තේ මොකද? ඒවා අත්හැරියාම විවේකී දෙයක්. අවශ්‍ය ස්වාමීන් මේ අවස්ථාවේ අන්තිම ඒකට කියන්නේ මෛත්‍රයයි. ඒ සිත ඒ කියන්නේ සිතක් ගන්න ඒ සිත් ස්වરૂපයේද කියන නම තමයි මයි හඳුන්වන්නේ මෛත්‍රිය කියන්නේ. ඒකද ප්‍රධාන වශයෙන් මෛත්‍රී ලක්ෂණයක් තමයි ලක්ෂණය තමයි තමන් සංසිඳන. ඒක කරනකොටම තමන් සංසිඳන. ඒක එයාගේ පැවතුම් වලින් අනුන්ට කිසිම වැඩක් නැහැ. ඒ කියන්නේ විදුක්ඛේ අනිරෝධය සෝපත්වය දී කිය දෙල්ලමිරිකම එක නෙවෙයි මෛත්‍රිය. මේ ඒ නිදුක් බහවලපත් වෙන දෙයට තමයි සංඥා වෙනකොට ලෝකෙම සම්සෝම නිහිකනය. තේරෙනවද? එතකොට සයිත් විවිධයන් ප්‍රීතිසුක. විවිධයන් ප්‍රීතිසුන් කියේ අර විදිහේ විවිධයක් සිතට එනකොට. ඒ කියන්නේ නිකම්ම ඔක්කොම මේ කාරණේ එහෙමමයි. ඒ විදිහ නිදහසක් එනකොට ප්‍රීතිය කියලා කිව්වේ පිනවන මට්ටම දුකක් නැති මට්ටමට චිත්ත අංශකේ ගන්න. දැන් සුපිරි තාම පිරිසිදු කිසිම මිශ්‍රණයක් නැති සුඛය. ජය අවස්ථාවයි. අරක අපි නමක් නම් කරන සුඛය කියලා ඒ සුඛයට සම්පූර්ණ සුඛයක් නැහැ. ඒ මොකද වර්තීමක් තියෙන නිසා ඒකේ රාගය තියෙන නිසා. ඒක හරියට කිව්වොත් මේ ණයට සල්ලි අරන් උස්සෝ පවත්න්නව දෙයක්. දැන් ණයට සල්ලි අරන්. ඒ පනස්තා පිටල සල්ලි අරන් ණයට. මේ මහ විශාල උස්සව පවත්න උස්සවේ දෙන්නේ ඉතින් නැටුම් ගැවුම් කයි කොල්මර ඔක්කොම කියන එක. නමුත් අර සල්ලියරන් නැතිදීම නැති අර මේක නැතුනකොට නැතුන් බලන මේ සතුටේ ඉන්න මේ සල්ලි ටික නැති කියන්නේ කොහොමද කියලා නිකන් ඇයි හත්නවා අපි. ඒ වගේ අර කාමත් එක්ක විශ්වාස වෙමින්ද ගලනකොට අර ඇවිල්ලා හැටි හැටි සැපේ නිලෙන්නේ ඇයි අරක වගකීම අර ණයගත්තා වගේ ණය කියන්නේ වගකීම ඒ නිසා විවේක ගන්න විවේක නැති සිටේ කවදාවත් පීති සුඛයක් ගන්න ඒක අපිට කියයි නෑ ඉතින් අපිට කරදරයක් නෑ කියලා. නමුත් ඒ කියන්නේ නම්බුවර කරගන්න විතරයි. නමුත් විවේක සම්පූර්ණ මේ වෙලාවට ඒවා බහින් බහතම තම හිතුවේ නැත්තම් ඇති මෙතන ගොනු ගහිච්ච හැටි මහා කරච්ච. සම්මියද කියව ප්‍රථම ධානය කියලා. එතකොට දැන් ඔය කියන ප්‍රථම ධානය අපිට ටිකක් කල්පනාකාරීව ධර්මයේ ගැන තේරුම් අරගෙන සංසාරයේ පිළිබඳව භයානකත්වයේ හිතට අරගෙන දින්ග දින්ග හරි නම් කිසි කෙනෙක් හිතමින් කළොත් ඕක කරගන්න බැරි එකක්. බැරි කියලා කියන්න බෑ. මොකද කරන්න පුළුවන් ඉඩ කඩ කොහොම පහසුකම් මේක වෙන්නේ. එතකොට අර සවිතක්කම් සවිතාරම් කියන ඔක්කොම අනිවාර්යයෙන් සිතින් ස්වરૂපේ කියන්නේ. අර දෙක විතරයි කරන්නේ. ඒකයි අර අකුසලයෙන් අයින් වීමයි මේ කාම ධර්මයෙන් සිත මුදවා ගැනීමයි කාම ධර්මයෙන් සිත මුදවන්නේ කිව්වහම ඇතුළ හෝරේකන් හෝර පෙරංගාන්න බෑ ඒ කාම ධර්මය සිතට එන ලකුණු තමයි අර කොහොම මේ කොහොම ඉච්චක මේ නැත්තම් හොඳයි රෙහි හොඳයි කියලා තීරණය ඒවා පාවිච්චි නොවනකොට ආයෝ සිනේක ලැබුණු තත්ත්වයක් නැත්නම් නිකන් ඉන්නා කියලා ඒකට බර ගන්න තෝ තිබ්බ හැකි අර කියන කාන්දම වර්ධනයේ ඡාජ්ජෙන්නේ නැහැ. අන්න ඒක කරගන්න ඕන. අන්න අපි දැන් පෙන්නවා මේ රාගානුෂය කොහොමද කඩන්නේ කියන්නේ. රාගානුෂය කොහොමද කරන්නේ? ඊළඟට පෙන්වනවා මේ තේනවා පටිඝානුෂය. පටිඝානුෂය. පටිඝ කියන්නේ ගැටෙන ගැටේ අපේ තියෙනවානේ. අපි ඒක කියන තේන් කියනවා කියලා තව යනවලු. ඒ පටිඝානුෂය ඔක්කොම තරහ දෙන්නේ දුකෙන් වෛර ඔක්කොම අතුරන්නේ අර ප්‍රතිගාමීෂය යමක් එක්ක ගැටීම සඳහා තීන ශක්තියෙන් ඒව කොහොම කරේ ඔක්කොම කරේ එතකොට දැන් මේකන වැස්සීමට බුදුහාමුදුරුවෝ පෙන්වන මාර්ගය මොකද්ද අනුත්තර ධර්මයේ පිළිබඳ අනුත්තරත්වය අනුත්තරත්වය ජන තමාගේ සිටින් දුවන්න ඕනේ ඒ මොකද්ද? සිතුවිලි දුරවණේ කියන්නේ. දැන් මේ ආකාරයෙන් සිත පවත්වන බුද්ධලයාගේ. ඒ ආකාරයෙන්ද අර විදිහේ උනන්දුවක් දක්වන බුද්ධලයාගේ. අර මුලින් ගිය රාගය කඩන්න. මෙයාට ප්‍රතිගය එන්නේ කොහොමද? ප්‍රතිගය එන්නේ ඒව හරි හරියාකාර. තමා සිතන මට්ටමේ ඉතුරු වෙනකොට ඒ වැඩි නික නිකම් මන්දෝසාහලකයක් වගේ නොරුස්සන ගති ඇති වෙන. ඒ උත්තර පටිගිය කියන්නේ. ඒක දැන් ඒක ස්වභාවික මේ ප්‍රත්‍යඥ සිතුවිලි වල ස්වභාවිකව ජන්මදින ස්වરૂපය. නමුත් දැන් මෙතන අනුත්තර ධර්මයේ පිළිබඳව ඒ අවස්ථාවේ යන්නේ කියලා. එළන්නේ මොකන්ද මේ අනුත්තරේ? අනුත්තරේ කිව්වේ මේ විදිහේ සිත සංසුන්ව පවත්වමි. මේ ක්‍රියාවෙන් යන්නේ මොකදද? මේ වගේ යන්නේ මොකදද? සදාකාලිකව සංසිල්ලපත් සංසිල්ලපත් කරනවා. ඒක සදාකාලිකව සංසිල්ලපත් කිරීමේ ක්‍රියා ASCII යම් යම් පුළුවන් ඒවා බැලියෙන හරස්තනේ නානාකාරයෙන්. නමුත් ඒවට විරුද්ධ වුණේ කියන්නේ මොකද්ද? අර උත්තරීතර අයිතිවාසිකම් හිමිකම් කඩතොළු වෙනවා. ඒක නිසා ඒ වහනිකක් නම් ඊවසන්නේ. මොකද අපෙන්ද සිතපත් කිරීම සඳහා. ප්‍රතෙන්දද කවදාක දුක නොවන මට්ටමට තත්ත්වයට සිතපත් කිරීමේ සුදුසුකම උඩ මේ හැම දෙයක්ම නිවිස. එතකොට ඕක අර මහත්යාවේ මෛත්‍රී ගණිසෙන් ඕක වැටෙන්නේ කොතෙන්ද? ඕක වැටෙන්නේ සතරග්න විහරණේ මෙත්තා කරුණා මුදිතා කියන දෙක අතරින් මෙත්තා මුදිතා කියන ගුණයයි ඒ බුදුහාමුදුරුවෝ මතු කරන්න දෙන්න. මේ ධම්මදින්නා තමයි මේ දේශනාව වෙන්නේ බුදුහාමුදුරුවෝ මේ දේශනාව. එතකොට මේ උපේ මුදිතාව කියලා කියන්නේ මොකක්ද? මේ ජීවිතයට ලැබෙනා හැම වින්දනය විරෝධ නුරුස්සන හැම දෙයක් බොහෝම සන්තෝෂෙන් උහුලනිකයිනි ඇයි උහුලනිකයිනේ අර තමාට වෙන්නේ ඒ නොයවසිවන්ත කමින් වෙන්නා වූ පාඩුව සලක මේ තරම් උදාර චිත්තයිවාස්කම් ලැබෙන දින මට මම මේ සුළු දෙයක් තාවකාලික හදන්න කියලා අර ලොකු අයිතියක් මෙතන කරගන්නවා ඒක මහා පුදුමවනකමක් නේද කියලා හිතනකොට අන්න ඒකට තමයි කිව්වේ අනුත්තර භාවයේ සිටීම කියලා. අනුත්තරත්වය සිටීම. අනුත්තර කියන්නේ සවුත්තර අනුත්තර කියලා චිත්ත මට්ටම් දෙකක් වෙනවා. චිත්තානුපස්සනාවේ ආ ප්‍රතිපත්තන් සූත්‍රයේ චිත්තානුපස්සන. සවුත්තර කියන්නේ මොකක්ද? අනුත්තර කියන්නේ මොකක්ද කියලා ඒක අපි පැහැදිලි කරලා කියනවා මම දැන් මතක් කරනවා නම් සවුත්තර කිව්වේ කෙලස් මිශ්‍ර ව తాවකාලික වශයෙන් කෙලස් යටපත් වෙලා සිතේ පවතින සෞම්‍ය ගතිය සවුත්තර සිත වශයෙන් ගන්න. කෙලස් සාමයෙන්ම අහෝසි නැතිලා. කෙලස් අමිශ්‍රණයෙන් යුක්තව සියලු කේස් අයින් වුණාට පස්සේ සමුච්ඡේද වශයෙන් අයින් වුණාට පස්සේ ඇති වෙන චිත්ත ස්වરૂපය අනුත්තර කියලා කියනවා. එතකොට ඒ සතිපට්ඨාන සූත්‍රය ගන්න සෞත්තරං වාචිත්තං සෞත්තරං චිත්තං බලානත් අනුත්තරං වාචිත්තං අනුත්තරං චිත්තං බලානත් කියලා ඒකෙන් ගන්න. මොකද? මේ සෞත්‍තර සිත අනුත්තර සිත හා හඳුනන හැටියක් කියන්නේ කොහොමද හඳුනන්නේ? යම් අවස්ථාවකද අනිත්‍ය දුක්ඛ අනාත්ම නොඇතෙහි අර චිත්ත සමාධිය පාවිච්චි කරන්නේ ඒ අවස්ථාවේ සෞත්‍රය මොකද? අර ලැබෙන සුඛය විඳිනවා මිස ඒක බිඳ හෙලීමට ඒ ඒක කියන කුණු කැදීමට කිසිම නම් මේ සිටේ නෑ මොකද ඒක පාවිච්චි වෙන්නේ. ඒ සිතට කියන්නේ සෞත්‍ය. අනුත්තර කියන්නේ යම් වෙලාවකද සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලැබෙන ලැබෙන ලැබෙන හැඟීම් පාවිච්චි කරනවා නම් පාවිච්චි වෙනවා නම් අර සත්‍ය මත පිළිදලා අන්නේ පිළිහිලා ඉන්න අවස්ථාවට ඊර්ෂිතනම් කරනවා අනුතරයි. අවසරේ දුර ප්‍රඥාව පාවිච්චි කරනවා. ඔව් ඔව්. ඒ විගන්ත. එතකොට මේ අවස්ථාවේදී අර පුංචි වෙලාවක මේක පෞද්ගලිකක් නෙවෙයි මේක දූෂණය වෙනවා මේකේ හිමිකමක් කිසිම කෙනෙකුට නැහැ කියන හැඟීම එනත් එක්කම මොකක්ද ඒකේ අනුත්තරත්වය ඒ විදිහේ සිතනත් එක්කම අර කියන ක්ලේශයන්ගේ මූල ධර්මයේ වූ කාමය එක්තරා ප්‍රමාණයක් තරම් ගෑවෙන කෘපය ඒක අනුත්තරත්වයට අත්‍යල් බඳින අයිතිවාසිකම් කියන තාඩ ගහන අතවරන සත්‍යයක් ඒයි. ඒක නිසා මේ සිතන අනුතරය. ඒක දැන් අර කියන ආකාරයෙන් අපේ සිතුවිලි වල අපි දැන් ඔය කියන විදිහට මේ සුළු යටි නෙවෙයි ලොකෝ වෙන්න පුළුවන්. ඒ හැම විරෝධ ස්වરૂපයක් කටිගයක් කටිගය මතුවෙන සෑම හේතුවක් එක්කම ආයක මම මිනිනවා. යම් කිසි නිදසුනක් කියනවා. ආ මේ තමස මහ ලෝකෙට මහා පුරුෂාරම් දඩෝන තමසිතී තමගේ මහන්ණිය කිය කියලා ඔහොම කතා කියා අහන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. නැත්නම් දැන් අවස්ථාවලදී. නමුත් ඒකෙන් වෙන්නේ මොකද්ද? ආවම නම් මුඩපත් වෙනවා, පහත් වෙනවා, ජීව. මෙතන අර පටිගය නැති කිරීමට අමුත්තරත්වය සිතන්නේ කියලා කියපු වෙලාවේදී මෙතන මෙයා පිළිපදින් මොකද්ද? මුදිතාව. මුදිතාව කියන්නේ සසර දුක නිවීම නිසා විසීම සඳහා ඕනම එකක් මම ඕනවනම් ඕන පහක් ඕන එකක් නෑමයි කනගාවට කියලා කියා කොහොමද මොකද අර අන්තරත්වයේ මීට වඩා ලොකු මේ ඒක නොලැබුත් සංසාරයේ අනන්ත අප්‍රමාණ වාරවල මේ විදිය කබල අයගේ වචන වලට කොච්චර මං ගොදුරුණාද තව ඉදිරියේ කොච්චර ගොදුරෙන් තියනවා ඒක සීමාව දැන් මම මේ සීමා කරන්න යන්නේ මොකද ඉදිරියට නොයන්න ගිය තමයි මේ අත්මයි පැත්තෙන් ඉන්නේ නැත්තම් කායවසින් ඉඳලා ආවට කමන්නේ මම නෑ අන්නේ දෙන්න වැටෙන සුදු මේවා අහන්න සිද්ධ වෙනවා මේවා මට වෙන්නේ නැහැ ඒකුත් නැහැ ඕගොල්ලන් මිනිස්සු කියන්නේ ඔයා මම බයිබලෙ ඔක්කොන්ටම ඔළුව පාත් කරනවා ඉතින් ඌ ඒ කියන්නේ බයිබල. ඉතින් මොකද? අවුන් ඔළුව පාත් කිනින් තමයි ඔළුව පාත් නොකර ඉන්නවකෝ. එතකොට හ්ම් ආගාන්තේ රාජාංශේ ලක්ෂණකොට ආගාන්තේ ලක්ෂණගත්තු ඉවත් කරගත්තොත් මහත්මයා රහත් වෙලා යනවා. මේ ඉවත් කරන හැටි කියන්නේ. ඒක ඒකත් වෙනේ ඒක ඇස්සේ. දැන් ආදානයේ නැතිවෙන කොටම හීනෙන කොටම කටිගාන්තයක් කියන්නේ රාගානුසය නැති කිරීම සඳහා වැඩ කරනකොට ඒ රාගානුසය නැති කිරීමට කරන වැඩ අස්සමයි ප්‍රතිගාමිසයක් වෙන්නේ. ඒකට සත්‍ය කරන්නේ නැති මේ කියන්නේ. ඔය කියන්නේ රාග, පටිඝ, අවිද්‍යාව කියන තුනම එක පාට විසින්ද. ඉතින් ඒව නැතින අවස්ථාවේදී මේ කරච්චල් වලින් බේරෙන්නේ කියන්නේ කියන්නේ. අරකින් මෙහෙම පාස් වෙනකොට අඩු වෙනකොට අර අඩු වෙනකොට ඉතින් අරුක අඩු කරගන්න ගන්න උත්සාහයක් අරගෙනකොට ඒකට පිළියම් කරන්න බෑ. නැත්තම් ඔන්න රාගය නෑ, කටුකට හරියන්නේ නෑ. ඇතුලේ තියෙන. තේරුණාද? අනේ අය ක්‍රියාවට වැටිලා වැඩ කරන වෙලාවේ එන්නේ මේ අවිරකම් දෝෂසයිති ස්වરૂපයන් තමයි මෙතන. ඒ ඔක්කොම මැදදී යන්න ඕනේ කියන්නේ. නැත්තම් ප්‍රතිවර්තන සූත්‍රයේ සෞත්‍ර අනුත්තර කියලා සිද්ධයක් පෙන්වන්න ඕනේ නෑනේ. එතකොට අනුත්තර කියන වෙලාවකුත් තියෙනවා. සෞත්‍රේ. ඒ මොකද කෙලස් තියෙන නිසා. කෙලස් කහට තියෙනකන් ඔය අවුල් හිතිනවා. සම්පූර්ණ සුද්ධ කරනවා. මේ සුද්ධ කිරීමේ යෙදෙන පුද්ගලයා ගැන අවවාදන්නේ. එනවානි. ඉතින් ඊළඟට ඒ පටිඝයට හැම වෙලේම උත්තරීතර ශ්‍රේෂ්ඨ කුමානින් රුතින අගය. දබලායාගේ අගය සලකලා සියල්ල අරගෙන මුහුණේක උහුණේකයි පටිගය පිටිවීම එකම මඟ කියලා පෙන්වුවා ඒක අර බුද්ධිතායි තියෙන්නේ ඕන කරන්නේ මොකක්ද නැත්නම් මම විතරක් ඒකට විරුද්ධ වෙන්නේ නෑ ඒකට පුළුවන් ආකාරයෙන් ඒකට එක විවේචනය විතරක් මම පුළුවන් විදිහට පාවිච්චි එන්නක නාපුවාම අර ශ්‍රේෂ්ඨ මට්ටමට යන්න තියෙන ඉඩකඩ මොනම ලිස්කින්වත් අයින් වෙන්නේ නැහැ. එතකොට මේ පුජ්‍යලයාගේ තවත් එකක් තියෙනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාවයි කියන්නේ මොකක්ද? දැන් රාගාංශේ ප්‍රතිගාංශේ අවිද්‍යාව. අවිද්‍යාවේ කිව්වේ තනට නොගලපෙන ඒ තනට නිසිපක්‍රමේ නිරදින එකයි අවිද්‍යාව කියලා දුන්නේ. ඒ අවිද්‍යාව පහළීමට තෝරාදී බලමුකෝ කියමුකෝ එන අවස්ථාව කොයි විදිහේ අවස්ථාවද ඔය නියම විද්‍යාත්මක හැඩය මත නොවන වෙලාවක දැන් අපි යම් කිසි කෙනෙක් මේ අදහස උද යම් කිසි දෙයක් මේක සාර්ථක කිරීම සඳහා යොමු කරගෙන යන වෙලාවට එයාට පුළුවන් ලෝකයේ තියෙන යම් අයුතකම් තියෙනවා යාන මුසුසු සිද්ධි අප්‍රමාණයේ ලෝකේ මිනිසු පෙළහෙලා තියෙනවා මේ තේරෙන්නේ. ඒකද එයා දේශිතේ අරව පිළිබඳව මේ සිතමි අර ඒවට උදව්ව කිරීම සඳහා ඒවට උදව් වෙ කියන්නේ ඒයන් දෙවීම සඳහා ඉදිරිපත් වෙන ක්‍රියාවස්සේ ඉදිරිපත් වෙනවා ඒක ASCII අර තමා නොදැනියත් තම ඒක ක්‍රමයක් නිසා ඒකෙන් යාට යාට මොනම විශ්ින්ගයි කරන්න බැරි නිසා එයාගේ උත්සාහය අසාර්ථක වෙනවා ඒ උත්සාහය අසාර්ථක වීම නිසා ඥානසිත අර රාගය රාගය පටිගය දෙකම ඉස්සරහට එනවා. මේ අවිද්‍යාවෙන් කෙරෙන්නේ රාගය පටි. රාග පටිග දෙක ලෝභ ද්වේෂ දෙක තමයි මේ සතර ගමන් කරන්නේ මේ බුද්ධි විදේදී. ඒ දෙක එන්න තියෙන මග අහුරන්නේ මේ විද්‍යාත්මක ඥානයි. ඒක මේ විද්‍යාව මේ විද්‍ය කියන එක සිිතේ ඇති ගැනීමට අවිද්‍යාවෙන් පිටරමින් විද්‍යාව ඇතිවීමට කලිතේ කුමක්ද කියන එක බුදුහාමුදුරුවෝ වදාලා අවිද්‍යාව නැති කිරීම හොඳා චතුත්ත්වඥාන සමාධින්ද ඒ චතුත්ත්වඥාන සමාධිනේ කියවහම මේක සාමාන්‍යයෙන් ඇත්ත වශයෙන් කියනවා නම් මා උදාර සිත්තමක් තමයි ඒක උදාර ජීවිතය ජීවිතවස්ථාව. නමුත් අපි දැනගන්න ඕන අපි දැනට ප්‍රථම අධ්‍යයනක සමාජයේ නැති බව දන්නවා. නමුත් අපි දන්නවා ඒක දැන් අයිතිවාසිකම් ලැබෙන හැටි කොහොමද කියලා. අපි දන්නවා මේ හිතගෙන අයිතිද මේ ක්‍රියාවට ක්‍රියාව කරගැනීමේ ඕනෑම ඉඩකඩ තියෙන බව. නැතුව වෙන්නේ යම් කිසි හේතු වෙන්න ඕන විසි බව දන්නවා. ඒ සමහරු ඇවිදිමි රහත් එක්කලා ඉන්නවා. নানা ආකාරව අර ඉතාලි කම්ම කෙනෙක් දා හාමුදුරුවෝ දාන ඉන්නේ මේ මාර්ගඵල ලැබෙලා තියෙන කප්ප අනාදා. ඒ ඒ ඒ මොකද? ඒ ලා ඒ ක්‍රියාව කරන ගමන් එයා මේ කැලිය තෙන්ද දාලා හිත නරක නොවීමට වග බලාගෙන ඒ තෝස්සේ ගමන් කරනකොට අර ක්‍රමානුකූලව අදින බව ඒක අනිවාර්යෙන් කරනවා. ඒක අන්තිම ඒවට ලින් අරින්නේ ධම්මල අරින්නේ නැහැ. මෙහෙම කරනකොට ඒ බයි. ඒ දැක්ක එකේ ප්‍රතිඵල තමයි අර මාර්ග ඵල කියන්නේ. දැන් එතකොට මේ අවිද්‍යාව කියන එක ආ බුදු හිමි සඳහා විද්‍යාවේ ජීවේදී එයාට අයිති මොකක්ද? සුඛස්සක පහන දුක්ඛස්සක පහන සුද්ධේ සෝමනස්ස දෝමනස්සානං අත්ංගම ඒ කියන්නේ සුඛස්සක පහන දුක්ඛස්සක පහන කියන්නේ මේ අන්තිම සත්‍යඥාන සමාධිත්තාම ඇති වෙන චිත්ත ස්වરૂපයක ලක්ෂණයක් කියනවා ඔය ලක්ෂණය අපට සාමාන්‍ය අවස්ථාවේ ඒක ලකුණු පාවුන බලනකොට අපිට දැනුණක් ගන්න පුළුවන්. හරි බලාපොරොත්තු අයින් කිරීම. සැපෙන්නේ දුක් ඒකට විරුද්ධ වෙන්නේ කිසිම සම්බන්ධකමක් නැති එකයි දුක්ඛස්සජ පාන සුඛ සුඛස්සජ පාන. හරි. දැන් ලෑස්ති ලැබෙන එක ඉන්න. දැන් කිසි කෙනෙක් අර එක තාපසින් වහන්සේ නම් ඒ බෝසතාණන් වහන්සේ තී අවස්ථාවක් එක හා එක දෙතුන් දඩුවේ සමුහයක්. කොකොසත් මේ තාපසින් වහන්සේ සාර්ථක වෙනවා. අතත් බ්‍රහ්මරම් සහේ නදවිය තාපසින් වහන්සේට පීඩා කරනවා. එහෙම නැිනා පුදටයිනා කන කන අදිනවා එන්නේ. ඒක උන්වහන්සේ ඒක දැන් තීරණය දෙන්නේ මොකද්ද? ඒ ලාභයේදී වෙලා කරනවා ලාභයේදී නෑ. මගේ මගේ වැඩ කොතනද? මොකද්ද මගේ වැඩ? මේලාව නෝත්තංග ලැස්තිනිත් නෑ අපසින් නැහුන්සේ. මේලාව තියාගන්න ලැස්තිනිත් නෑ ඒ සුඛසිත තහන දුක්ඛ. ඒ දෙකම. ඒ කියන්නේ ඒ නිර්විඥා නෙවෙයි අපසින් නැහුන්සේ. චිත්ත දිනු කළ දෙවිත නිසා ඒ අංගමින් ඉන්න පුළුවන්. කොහොමද ඒකි? වෙනස් හිත වෙනස් කරනගෙන. ඒ උදෙන්නේ මොකද්ද? ඒ තනත්තාගේ කායයෙන් යුක්ත වූ අර කාම පාලනය. කාමයේ පාලනය. කාන්ද වර්ගයේ නොවීමට වග වග බලා ගැනීම පුළුවන් කාර්යය. ඒ තාපසින්හාන්ත ළඟ තිබෙනවා. ජීවනය අර මොකද කියන්නේ අධිදේ නැති ඒක හොඳ නැහැ ඒ අධිදේ ප්‍රයත්න නැහැ මේ ඒ කියන සුඛසිත දුක්ඛසිත පහනා කියන එක කෙරෙන්නේ තමන් සිතෙන්නේ ඒ බලාපොරොත්තු තමගේ සිතිවිලි දෙදරෙන් නිදුමදී නවත්තන අතර බුද්ධේ සෝමනස්ස දේමනස්සාන අත්ංගවා කියලා කියනවා. එච්චරයි ඉතින් කියන්නේ මොකක්ද? අතීතයේ තමන්ගේ සිතේ ඇති වෙච්ච සුඛ දුක්ඛ කියලා දෙකක් එක්ක තියෙන බැඳී අපේක්ෂා කිරීම අපේ ජීවිතය තුළ ධර්මයේ පවතින ඒවා අවස්ථානුකූලව දෙත් වෙනකොට කියනවා අපරාපරිය වේදනී විපාකේ කියලා. ඒකේ ඒව අනිවාර්යයෙන්ම දැන් අනිවාර්යයෙන්ම නේදේ මම බලාපොරොත්තු වෙන්නේ නැහැ සැප විඳින්නේ දුක්ඛයට විරුද්ධ වෙන්න ලැබිච්චාටි මේ වෙලාවේ අපි වස්තන කියලා හොඳට බුදිය ගන්නවා යයිනෝත් ජීවිත වෙනා නම් තීවිතනකට කියන්නේ යාදු කියලා නැත්තම් හේත් වෙලයි තරහ වෙන්නේ නැහැ අන්න ඒ වගේ සුඛ දුක්ඛ දෙකේ සමෝ ජීවත් වෙන පුද්ගලයාට ඒ අස්සින් තද බලපෑම් වෙනවා নানা ආකාරවල කර්ම කියන පිටට එනවා ඩාර ආභෝසතාන් රෝගිනී ඉන්න අවස්ථාවේ අර තමන් සිතට ආපු ඔය හැඟීම් තමයි අර මායාව කියන්නේ අර මාර දුන්නතෙන්නේ මේ අපේ දැන් පොත්වල සඳහන් වෙලා තියෙන ඒ හැඟීම් මාතේ ඒ හැඟීම් බලපෑම ආර කොහෙන්ද සමාජ සංකානේ සංසාරයේ ඉඳන් උත්කාසෙච්ච ශක්ති ස්වરૂපයන්ගේ ක්‍රියාකාරීත්වයන් මතුවෙන අවස්ථාව. ඒකට යටින්ම වෙනවා. ඒවට කිය අත්ංගන ඉස්මාන් දී. ඒ ඒවා එක්ක ඒ ඉස්මාන් කියන්නේ මොකද්ද? එහෙම හැංගීම. දැන් ඔන්න ඒකට අපි නිවිසුණා. තාම ප්‍රියංකර දර්ශනයක් තමයි තේනවා. ඒ ප්‍රියංකර දර්ශනය තමයි මොදලම ඇස්වාදම් නෑ. ඒ දර්ශනය ඒ හැටිමයි ඒකේ ප්‍රියංකරත්වයක් නෑ. මේ ප්‍රියංකරයි කියන්නේ කවුද? ප්‍රියංකරයි කියන්නේ ආදී අර ඉස්සර ආශ්‍රය කරපු අර එවැනි දර්ශන ආශ්‍රය කරපු අවස්ථාවේ කියාපු වචන ස්වරූප අදහස් වෙනට ඒ ආකාරයෙන්ම ඊට සමාන ශක්තිය හැදිච්ච නිසා ඒ ආකාරයෙන් ඉස්සරහට. මේක ප්‍රියම් කරයි. මෙයා ඒක මුලින්ම තීරණය මොකද්ද? ප්‍රිය නෙමෙයි. ඒකෙත් උකහාදයක් තියෙනවා. වාරණයක් තියෙනවා. ඒක ප්‍රියව ඒක ප්‍රිය කියලා මට කියන්න බැරි මොකද මේක වඩා සිටේ කියපු වෙන පැත්තක් තියෙනවා. අන්න ඒක නිසා මේක ප්‍රිය වෙන්න හොඳ නෑ මට. මේක ප්‍රියත්වයක් ඇත්තේ. අන්න ඒකයි ඒක කියන්නේ කුද්දේ අතීතයේ සෝමනස්සේ පදනම් කරගෙන ඇති වෙච්ච හැඟි. දෝමනස්සේ දැන් යම් කෙනෙකුට තව කෙනෙකුට ගහනවා. ගහනකොට ඇත්ත වශයෙන්ම ඔකට විරුද්ධ වෙනවා කොයිතරම් දුර හිටියත්. ඒක නික ඒක ඉක්මනට බුද්ධල ඔව් අර මිනිහා කරපු අර දෙක ඥාන දෙකේ ඉතිගේ එයා ගහනවා. ඉතින් ඒක ලෝකෙ තියෙන ස්වභාවය. ඒකත් එක්ක මට ඇති කිසිම සම්බන්ධකමක් නැහැ. මේවා ඉන්නේ මේ විදිහේ සිද්ධි වලට මේ විරුද්ධ වීමේ ශක්තිය අපේ වල තියෙන හදපු නිසා. දැන් මේක දැක්කන්දේ නිසා ඒකට විරුද්ධ වෙන්න ඕනේ පක්ෂ වෙන්න ඕනේ නැහැ. ඕනනම් මේ මිනිස්සු බේරන්නේ දෙන්නම් බේරන්නේ කයි පක්ෂ අපක්ෂකාතිත්වය නැතුව ගුටි ගම් ගුටි කන විදියට බේරන ගහන විදියට. අපේ ගුටි කන විදියට බේරලා ඉතලත් අරයට ගහන්න රිලැක්ස් වෙන්නක නෙමෙයි මේක නියම සාධාරණත්තේ දුටි කණිනියව ගහනිනියව බේරන්න ඕන එයාටත් අනර්ථයක් නැවෙන්නේ නැතක අන්න තෙන්දි මහත් සුබලාපරත්වයක් ඒ අවස්ථාවේ කරේ සිදුවිය යුක්තක් පුළුවන් එකක් ඇයි මෙතෙන්දි අවිද්‍යාව නිවේදී දෙන්නේ අර එතන ඒ කියාපු කිසිම ක්‍රියාවක් අස්සේ සමාව දුකට වෙන එකම පැත්තකට සමාධි සිටීදී වැඩි වැඩි කරන වැඩවල නැහැ ඒක නිසා යාවේ කාලයකට ප්‍රවදින විද්‍යාවෙන් ලොකේ අවිද්‍යාව නැදගෙන විද්‍යාව මත කරගන්නකොට වෙන්නේ මොකද්ද අර තීක්ෂණ තුනස්ස අර සමා බලාපොරොත්තු වෙන චිත්ත tattwe උදාකර ගැනීමට සෑහෙන උදව්වක් ඒකින් ලැබෙනවා. ඔන්න ඕකයි අද තියෙන දේශනාව. ඒකට දැන් මේ පිළිබඳවමක් අහන්න තියනවා නම් හොඳ නිසා. ඒවා තමයි ඉස්සරහ දෙන්නේ තීරණ ගන්න දෙන්නේ ඒවා. ඒ ශක්තිය අප ළඟ තියෙනවා. ඒක මත්තන් අපි විවරණය කරන අර අතීතයේ තියෙන දීප පුරුවතන්. එහෙනම් හොඳයි දැන් මේ තවත් එකක් මට කවුරුලා කියනවා යුතුයකමක් ඉෂ්ට කරන්න මේ අපේ ධම්මනිසංජාය සිතුන් වහන්සේ අර විරිජ්‍ය මහල් පිළිබඳව මහා උත්සාහයක් ගන්නවා ඒ සතුන් දෙරගන්න මම හිතනවා මේ රෙකෝඩ් එකක් ගහවුනේ නේද එතකොට මේ අත බලාපොරොත්තු වෙන කොහොම තරහ කොටසකට හරි ඔක්කොම සත්තුන්ට නෙවෙයි ඒ තරහ කොටසකට සම්සිල්ලක් ලබා දෙන්නේ නැත්නම් ඒක මහා ඒ සතුන් සේවයක් කියලා ඉතින් මේ මාතෘකාවක් පුළුවන් නම් ඒවට සහය වෙලා ඒ පින ලබා ගැනීමට ඉදිරිපත් වීම හොඳයි කියලා මම සම්මතක් කරනවා. හොඳයි දැන් මේ අවස්ථාවේ මේ පින්වත් පිළිසිත මම හිතන ප්‍රශ්න නැහැ. මේ ඒ වේදල සූත්‍රයේ තව එක්තරා ප්‍රමාණයක් කොටසක් තියෙනවා. ඒකට අවසන් වෙනවා ගමාවිත එන සති වේදල සූත්‍රය අවසන් වෙන්න පුළුවන්. ඒත් මේ විදිහේ ධර්ම ශ්‍රවණය කරලා කරන්නේ මේ ධර්ම කඩා ගැනීමට මගක් පදා ගැනීම පාදා ගැනීම උනන්දු නිසා. ඒක එහෙම අයට මේක කරගන්න බැරි කමකුත් නැහැ. ඒ නිසා එවැනි යහපතක් මෙවැනි පිරිසකට සිදු වීම ගැන සතුට වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලට අප අපස්තු කරන්නා ස්ථානවලට අනුගෝධ සියලු ජීවරාජ සමෝයාමීකින් අනුමෝදන් වෙත්තා. මේ ජීවරාජ සමූහාගේ ආශිර්වාදයෙන් මේ සමතම ලැබීමේ මේ සෑම ජනාතම එකම තමන්ගේ ජීවිත නිරවුල් මාර්ගෝස්සේ ගමන් කරවීමේ ඒ උපකාරයේ කාන්තේ මුදව් වේවා ඒ විරාජ සමූහයට තම ගමන් දෙන්නේ ජීවිතය කරලෝදී මෞඛ්‍ය ආදී ශීලමනාත වර්ගයට භූපති මුතුන්ලක් දේශතුන්ලක් තම ගමන් දක්නේ සත්‍යේ කාන්තේ නිසියල් දුක් නිවාලන්නා වූ නිවාන් ධර්ම අවබෝධයේ හේතුවා කියන හැඟීම ඇති කරගෙන සත්‍යයට සම්බන්ධ වෙනවා ආකාශත්තා ඥාතින් රුන්ගෙන ලන්නේ සමන නිවන්සල දේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අභිවාදෝ සීලස්සෝ නිච්ඡං වද්ධාවිතායෝ සත්තාරේ ධම්මා වද්දන්ති ආයුන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු